අතීතයේ සොඳුරු නිමෙවුම් ඔබේ සවනට මතකාවර්ජනයක් ලෙස දශක කීපයක් පුරා නිෂ්පාදනය කෙරුණු වැඩසටහන් බොහොමයක් අපේ සංරක්ෂණ පුස්තකාලයේ තැන්පත් වෙලා තිබෙනවා. මේ අනගේ නිෂ්පාදන වලින් ඔබේ මනස පුබුදුවාලීමයි අපි ප්‍රිය සටහන් ඇසුරින් බලාපොරොත්තු වෙන්නේ. අතීතයේ ගීත නාට්‍ය ශ්‍රවණය කරන්නට ලැබුණේ තැටිගතවයි. ග්‍රැමෆෝන් ගීතවලට ඊටාම ඉහළ තැනක් ලැබුණා. අද තාක්ෂණය දිනු වෙලා තිබුණට අදට පිළිමතරව්වේ මහාධිකාරම් තුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඇතුළු රට වැසීනි ආර්ය වර්ගයාගෙන් පැවතෙන උතුම් ජාතියක් වූ මහා එංග ශිෂ්ටාචාරයක් ඇති සංහලීය වර්ගයාගේ රජෙක් වීමට ලැබීම ගැන මම ඉතා ආඩම්බර වෙනමත් සමගම පෙර පටන් පැවතෙන සිංහල නීතියේ ප්‍රකාර යුතු අයුතුකම් බේරා දැහැමින් සෙමින් රට ආණ්ඩු කිරීමට හැකියතාක් වීර්ය වඩන්නෙමි එසේම ක්‍රියා කරන්නෙමි තේජ රාජා කුල පූජිත කීර්තිදාසප පැගම්බිර රාජරාජා සතු මතන රාජවික්ගමී රාජකල්ප තුරසුන්දර පිරිවික්කම රාජපවර රාජමවුලේ මඟුල නුලෙල වේවා වාසනා දෙවියන් වහන්සේ മന്ത്രി මණ්ඩලය හඳුන්වා දීමේ කාලය බැවින් ආ මේ සිටින්නේ අරවාවල දෙවනි අධිකාරම්තුමා මේ දමගමුවේ දිසාපතිතුමා මේ උනම්බේ දිසාපතිතුමා මේ මිල්ලාවේ නිලමේතුමා මේ මීගස්කන්නේ නිලමේතුමා මේ මොල්ලිගොඩ නිලමේතුමා මේ දියවර්ණ නිලමේතුමා මේ සල්වර්ණ නිලමේතුමා මේ ඊළඟේ ප්‍රධාන මොහොත්තාලතුමා හැඳින ගන්නට ලැබීම ගැන ප්‍රීතිවන අතරම ජාත්‍යාලෙන්ද පක්ෂපාතව සීයුතුකම් පෙරද දවසමින් ඉටු කරා යන මාගේ එකම දුක් පිළකේ කෝලහල්. හටත් සාමතනම කෝලහල්. දැන් මගේ අදහස ඉස්ස කරගන්න කාලය පැමිණිතියි. නමුත් අරගාවල දෙවනි අධිකාරම දඹගමේ දිසාපති. මාගේ පදවි මොවුන්ගේ අසරක් සතුවැණීමක් හා සමානයි. පුළුවන් වුණොත් පිළිම තලාවගේ තරම පිළිම තලාවගේ ප්‍රමාණය මම වුන්ට හොඳ ආකාර අවබෝධ කරවන්නේ. ඒයි මෙහෙවර. දෙයෝ බුදුවන්ද. සාගේ පිළිවෙල සොරක් මන් දන්නේ. අත්ත කියාපිය තා කවුද? දෙයෝ බුදුවන්ද ඔබ වහන්සේ මානෝ මරනවා නම් අත්ත කියන්නම්. හොරකමෙන් තමයි මම ජීවත් වෙන්නේ. බය වෙන්න එපා. ඉංගත් කණුබේ කහවන්න. සත්‍යක්යන්ට මැත්තේ අරවාවල සහ දම්ගමුවේ දිසාවද මරා දමන. දෙවියන් වහන්සේ කතාවක් නෑ මාකී ප්‍රකාශ කරනවා. අවසර. රෝම ලන්දේසි නීතිය ප්‍රකාර මුහුදුබඩ සිංහලයන්ගේ උරුම බෙදී යන්ට ඉඩ නැර. ඉංග්‍රීසි නීති ප්‍රකාර බෙදෙන්ට හැරියොත් රටවැසියා ඉංග්‍රීසින් කෙරෙහි කලකිරෙන්න පුළුවනි. පාපරට සිංහලයන්ගේ චාරිත වාරිත්‍රාදී මනාසීදත් මහමුද්දිතුමාගේ අදහස ඔව් මන්ට සිරිත් එසේම තිබෙන ඉඩ හැරීමත් නරක ශ්‍රීත් ක්‍රම ක්‍රමයෙන් මකා දැමීමත් ඥානවන්ත රාජපාලකයන්ගේ යුතුයකම පිළිවෙතලව්වේ මහාධිකාර ආ එන්න වාඩි වෙන්න අනුනාගන්ට ලැබුණා ගැන බොහොම සන්තෝෂයි හදිසින් මේ පැමිණෙන්න හේතුව තා වැඩගත් කරුණක් ගැන සාකච්ඡා කර ගැනීමට මේ සිංහල වංශයට උත්තරමයකට සිංහලයේ රජකම ලබා දීම අපේ යුතුයකම. ඒක යුස්මතුන් මුලදී කල්පනා කරන්න ඕනේ. නමුත් නායකර් ගෝත්‍රයේ රජවීම ආර්ය අපේ මහත් මදිකමක් බව දැන් රටෙහි ගොස් තිබෙන නිසා ඊට සුදුසුක් ඉටු කරවා ගැනීමට ඔබතුමන්ලාගේ ආදහස් ප්‍රකාශනයි. මහමුදලිතුමාගේ අදහස මහ ජන සම්මතයෙන් තෝරාගත් රජතුමා කොයි ගෝත්‍රයකට අයිති වුවත් වරදක් නොකොට සිංහාසනයෙන් පහ කරවීමට ආධාර කිරීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධ නේද? ඕ මහාධිකාරමයක එහෙමමයි. හොඳයි මේ ගැන තවදුරටත් කල්පනා කිරීමට බාරකොට රාජකාරී සම්බන්ධව මම දැන් නෙමෙයි දිනේවා දිගාත්‍රි රට සෑම තැනම කෝලහල රට සෑම තැනම රාජද්‍රෝහිකම් මේ සියල්ල මැඩ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය දැන් වහාම ඥානවන්තව ක්‍රියා කරන්න ඕනේ සබරගම් කරල්ල මැඩ පවත්වීමට ඔව් සබරගමු කරල්ල මැඩ පවත්වා විවාද එකතු කිරීමට ඈලපොළ නිලමේ දැන් වහාම සබරගමු කරා පිටත් යන්න ඕනේ යාපති මහරජ ඔබේ අන ප්‍රකාර කටයුතු කරන්නෙමි එසේනම් මට යාමට අවසර පස්වාන් දහසක් බුදුවන්ද මහරජ උත්තමයන්ත් වහන්සේ ಅರೆವಾವಲ ದೇವನ ಅಧಿಕಾರಂತುಮಾ ಸಹ ದಬಗಮೆ ದಿಸಾಪತ್ಮಾ ಕೌದೋ ಸತ್ರೆ ಕಿಸಿನ ಮರಾದ ಮಾನು ಮಾನೋ ಫಿಲ್ಮ್ ತಲವೇ ಮಹಾ ಅಧಿಕಾರಮಗೆ ಕೂಟ ಉಪಕ್ರಮಯಾಟ್ ಇಂಗ್ರೀಸಿನ್ ಅಪ ಸಮಗ ಭೇದ ಕರವೀಮ ಸಟೇವಿಯ ಉಲ್ ಅತಿಕ್ರೀಮ ಅಮಾಸ್ಯ ಬರುನಿ ಅದ ಪಟನ್ ಫಿಲ್ಮ್ ತಲವೇ ಮಹಾ ಅಧಿಕಾರಮ ಎಮ ನಿಲೇನ್ ಪಹಕಲ ಬವ ಏ ವೆನ್ಮ ಅಹಲ ಪನಿಲಮೆ ಮಹಾ ಅಧಿಕಾರಂ ಸಂತೋಟ ಪತ್ಕಲ ಬವ ದತಯಿತುವಿ ಅಹಲ ಪನಿಲಮೆ ಫಿಲ್ಮ್ ತಲವೇಗೆ ದಾನಾಟ ಕಮಕ್ ನಾ ಮೊಳ್ಳಿಗೊಡ ನಿಲಮೆ ಕಮಕ್ ನಾ ಅಹಲ ಪನ ಮಹಾ ಅಧಿಕಾರಂ ಸಂತೋಟ ಸುದುಸ್ತಾಮೈ ಆ ಮುಕದ ಮೋಸ್ತಾಲ್ දේවයන් වහන්සේ ඉංග්‍රීසි ආණ්ඩුවේ යටතේ මරක් කළ වැසියන්ගේ බ්ලොක් මංකොල්ලක ඊට බඳිනගේ බැවින් කුපිත වූ ඉංග්‍රීසි ආණ්ඩුව අපට විරුද්ධ යුද පිණිස මේජර් ඩේවි යටතේ හේවා යන්න වාසිබේ මෞලිකට නිලමේ ඊට විරුද්ධව සේනාව පරිචාලනය කරන්න යන්න ඉක්මන් කරන්න යන්න जय जय लंका जय भूमि में तुम लोग अर्जन बंधन वेदनानी फल भरित जन्मभूमि नम जय जय वे वीर कुसुल्लम में माता भंग करम श्री लक्ष्मा तो घटना से आनंद विमता मेरा वीर की Navidad. පහසක් බුදුන්ට ලංකේශ්වර දේවයන්ගේ ප්‍රාණය හානි කරවීමට කුමන්ත්‍රණය කරන ලද්ද පිළිමතලාවේ හිටපු මහාධිකාරතුමා ඇතුළු සත්වත්තේ සහ දවුලගල් නිලමේගේද අපට විරුද්ධ යුද්ධ පිණිස පැමිණි රණරාවසා මුද්දසාමිගේ තිරස්ඡේදනය කලෙමි. යාගේ වචන අසා ප්‍රීතිවීම. දේවයන් වහන්සේ අප යුද්ධ සේනාව සපර ගමනට පැමිණෙන ප්‍රථම ඈලපල මහාධිකාරතුමා කොළඹින් ගිහි සිටින්නට පලා ගොස් අපට විරුද්ධ යුද පිණිස එළඹීමට සූදානම් වෙන බව ආරංචි. මොල්ලිගොඩ නිලමේ රාජද්‍රෝහින්ට දීතු දඬුවම් මම දනිමි. කටිපුල්ල ආරච්චි පහම ඇහැලපොළ කුමාරිහාමියතුළු නිත්‍ය පවුල මෙහි කැඳවනු සිංහල නිලමවරුන් කෙරෙහි විශ්වාසය දිනෙන් දිනම මා කෙරෙන් තුරන් වියයි. සේවකයා සුරාමෙහි ගෙනෙන. ජාතියද පිටිපා ක්‍රියා කරන අයට දිය යුතු දඬුවම් සිංහල නීතියේ එමට තිබේ. ජයගන් වහන්ස හැලපල කුමාරි හැමතුළු සිය පවුල. <laughs> කුමාරි හාමි යුස්පතියගේ ස්වයං පුරුෂයාවන ඇල්පල මහාධිකාර විසින් කරන ලද රාජද්‍රෝහී ක්‍රියාවලට නිසි දඬුවම් සිංහල නීතිය ප්‍රකාර දැන් යුස්මතිය ඇතුළු මේ දරුවන් විසින් පිළිඳ සූදානම් විය යුතුයි. 10 මේ දරු දෙදෙනාගේ ප්‍රසාදමා ලේකති බිලිඳා වනේලා කුමාරි හාමිලමක් කොටවා ඒ ස්ත්‍රීන් ගියේ ගිල්වා මරා දමව. රාජද්‍රෝහින්ගේ දරු පවුල වලට දඬුවම් පැවරීම නීති සාගතකුත් මේ භයංකාර නීතිය හිත්‍යාකාර කුමන්ත්‍රණ කරුවන්ගේ පස් පිට පනවන ලද සිතුවස්කාර නීතියක් විනා කිසි කලකවත් ඒ සිංහල නීතියක් නන් නොවේ. ඒ නිසා මහරජා ශ්‍රේෂ්ඨ සිංහල නීතියට මුවා වී තම නිදහස රැක ගන්නට දඟලන්නේ නැතුව අප පවුල විනාශ කරවීම. මේ ශබ්ද වෙනු ගාලේනි රාජනියෝගිය ඉෂ්ට කරනවා. එන්න එන්න. අයියෝ මට බෑ මෑණියනි මෑණියනි. ආහා ලොකු පුතන්ද දුක් වෙන්න කමක් නැහැ. අයියන්ගේ බය වෙන්න එපා. මරණයට බය වීම ආර්ය සිංහල අපට මහත් නින්දාවක්. මරණ තටි මම උගන්වා දෙන්නෙමි. ගාලය මාගේ ප්‍රාර්ථනාව ඉවර වූ විගසම රාජනීති ගරුණ කරන සුත්ත ශ්‍රීවික්‍රම රාජසිංහගේ ලේපි පාසය සංසිඳවා ගැනීමට තාගේ ඔය කඩුවෙන් මාගේ බෙල්ලේ මෙතනට ගසමු. මේ ආත්මා භාවේනි සුත්තා वे අපේ රටේ සිංහලේ රජකමට පත් වීමෙන් අපේ රටට අපේ ජාතියට අපේ දූ දරුවන්ට අපේ ස්ත්‍රී වර්ගයාට පිදුවන ආත්‍රා දැන් අපට අවබෝධ වී අවසానයි. ඒ සාමයෙන් ජීවිතේ ධාරින් ඇතුළු සිංහල බට පිරිසකේ ආධාර ඇතුව දැන් අපි යුද්ධ කරන්න ඕනේ අත්‍යචාරයෙන් කුපිත වූ ජාතියක් වෙන අපේ රට අපේ ජාතිය ආරක්ෂා කරගන්න. රුකුමොත පිට ජයගෙන අප රුකුමොත පිට ජයගෙන තිරි ලකනිත හත කරගනු මට යම් පෙර මුලඟල් වදන්ත තිරි විකුම් රටා අත්කයි ජයා ජයා ජයා ජයා නදී අත්කයි ජයා ජයා ජයා ජයා නදී දීපේක පාතිසානි වේ ජයා ජයා දීපේක පාතිසානි වේ ජයා ජයා හැලේපල මහාධිකාරන් තුමනි උඩරට සිංහල සේනාව මොල්ලිගොඩ් නිලමේ යටතේ අර බලන්න කඳවුරු බැඳගෙන සිටිනවා. ඩොයිලු තුමනි යුද්ධ කිරීමට ප්‍රථම මම පුද්ගලිකව මොල්ලිගොඩ නිලමේ සමයට ඔවුන්ගේ කලවර කරා යන්න ඕනේ. ඔබතුමාගේ ජීවිතයට ඔවුන් අතින් හානියක් සිදුවුවොත් ප්‍රේත වර්ණ සමාදාන කොඩියෝසවා මම ඔවුන් ඉදිරියට යන්නේ. එසේනම් දිනේවා. ජයශ්‍රී ජයශ්‍රී මොල්ලිගොඩ නිලමේ ආලපොල මහාධිකාරම ශ්වේතවර්ණ කොඩියක් ඔසවාගෙන අප කඳවුරට සපත් වෙනවා අර බලන්න. ආ එන්න එන්න. ආලපොල මහාධිකාරම්තුමාද අප කඳවුරේ වැඩගත් කරුණක් ගැන සාකච්ඡා කරගන්න. කියන්න යුස්මතා මාගේ ඥාති. මම යුස්මතාගේ ඥාති. යුද්ධ භූමිය ඥාති සම්බන්ධකම් බලන ස්ථානයක් නොවේ යහලපොල නිලමේ. හොඳයි යුතුය යුතුයකම් දෙතන ස්ථානයක්. එහෙම නොවේද? ඔව්. එහෙනම් කල්පනා කර බලන්න. නායක කර ගෝත්‍රයේ රජෙකුට සිංහලේ රජකම දීමෙන් අපි අපේ දූ දරුවන් නැති කරගත්තා. අපි අපේ තෙන් නැති කරගත්තා. සිය ගණන් උතුම් මිනිස්යන්ගේ වටිනා ජීවිත නැති කරගත්තා. මේ සියල්ලටම මුල් හේතුව සිංහල රටට සිංහල රජෙක් පත් කරගන්න නොමැති වීමයි. ඒ නිසා දැන් අපි සමගි වෙන්න ඕනේ. සමගි වෙන්න ඕනේ. ඒ කූර ශ්‍රී වික්‍රම සිංහාසනේ නිරපා ඉංග්‍රීසීන්ට පාවා දී අපේ රට ආරක්ෂා කරගන්නට දැන් අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ජාතියේ යහපත සටහා ආගමේ යහපත සටහා අපේ යහපත සටහා කල්පනා කරන්න දෙයක් නැහැ. කල්පනා කරන්න කාලයක් නැහැ. එන්න ඉදිරිපත් වෙන්න. සූර සී වික්‍රම කුපීත බීමෙන් මාගේ දරුපවුලට කළා වූ දේ අනාගතයේදී යුත්පතුන්ගේ දරුපවුල් වලට සිදු කරන්නට බැරි වෙන්නේ නැහැ. ඒ නිසා එන්න දැන් අපි සූදානම් වෙන්න. ඔව් ඇත්ත. සිංහල බඩේනි මාගේ අනපරිදි අපි ඉංග්‍රීසින් හා හාදවි ඒ දුෂ්ට බඩු කරජා අල්ලා දීමට යමු අපි ඉදිරිපත් වෙමු සිංහල මහාධිකාරම් පවුල විනාශ කිරීමෙන් කුපිත වූ සිංහල වර්ගයා අපවල්වා ඉංග්‍රීසීන්ට පාවා දීමට අත්තක් මුල්ලක් නැර අප සොයනා බැවින් එන්න අපි මේ පැල අභ්‍යන්තරේවත් සැඟවි අපේ ජීවිත ආරක්ෂා කරගනිමු ඇත්ත කියා පිය කොතනද සංගී සිටින්නේ මේ පැල ඇතුලේ කරුණ වඩු කරජා වහා එළියට නාවොත් දරකට බැන කුදලා ඉංග්‍රීසීන් වෙතට ගෙන යන්නේ දර අරිනවද නැද්ද දර අරිනවද නැද්ද පොප රජාගේ ශරීරය ස්පර්ශ නොකරව <laughs> ගණව් කිරිනිවර් පොටක්ගෙන බැලසදලා අදගෙන යව. අහෝ අහෝ සිංහල රාජධානියේ පරිහානිය. පාවා කිමේ ලංකා දීපේ සදුවේ ඇයි නින්දා මේ වන්සේට පාවා දීමේ ලංකා දීපේ යෝගයේ නිසාදීන පද සාදුවේ ඇයි නින්දා මේ වන්සේට පාවාදීමේ ලංකාදීපේ අති අති ඒ නාතර වෙනු බලන්නට ඔයිල්. රජෙකුට දිය යුතු දඬුවම් මේවාද කියා මොහොතක් කල්පනා කර බලන්න. සමා වෙන්න. අප නොදනුවත් සිදු දිය ගැන සමා වෙන්න. මේ වැල්පටවල් ලියහාට මා දිය යුතු රාජ ගෞරව සියල්ලක්ම දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරබහරේ කොළඹ උතුමාණන් වහන්සේ කරා රැගෙන යමු. Thank you. මොකද මොහොත් කාලා හති දමාගෙන කපොයි කිරිය පුරට මැදින් විශාල කුණාටුවක් හැමුවා යාන්තම් හති හරිය දනුයි. ඇයි ඒ මොහොත් කාල? ඊයේ උඩරට මගුල් මඩුවේදී අහල පොළ මොල්ලි ගොඩ නිලමෙලා ලංකාවයි සිංහල ජාතියයි බුද්ධාගමයි ආරක්ෂා කරන ගිවිසුම් 11ක් පිට ලංකාව ඉංග්‍රීසියෝ තුන්නට බාර දුන්නානේ. ටිකක් අඬන්න මොහොත්තාල. අය මොනවටද මම අඬන්නේ? නෑ ටික වෙන්න අඬන්න. එහෙනම් සමුසේ hina හෙනවා. ඔව්. මොහොත්තාල දැන් අඬන්නෙත් අපි hina එන්නෙත් අපි. ආ අර රජතුමා නැංවපු නව ආ ඌරන් නම් ඌරන් ඔතෝනවා එන්න එන්න එන්න එන්න බලන්න යන්න සිංහල ඔටන්නට හිමි සිංහල කුමරුකු නොමැති බැවින් අවුරුදු 2000 ගානක් ස්වාධීනව පළපා සිංහල වර්ගයාගේ නිදහස ආරක්ෂා කිරීමට අපූතුම් ඉංග්‍රීසි ආණ්ඩුවට බාර දුන් බැවින් ඔබතුමාද සියලුම රාජ ගෞරව සහිතව මදුරාසිය වෙල්ලෝර් කොටුවට පිටුවහල් කර යවනවා ඇත සිංහල වර්ගයාට එය හොඳේ කියා වැටහෙනවා නම් ඊට මාගින් කිසිම බාධාවක් නොමැති. නමුත් මතු අනාගත සිංහලයෝ මේ සිංහල වර්ගයාට කෙදිනක නමුත් මේ ගැන සාප කරනවායි. ග්‍රැමෆෝන් යුගයේ ග්‍රැමෆෝන් තැටියක තැටිගත වෙලා තිබුණ ශ්‍රී වික්‍රම නාට්‍යයට ඔබ ඒ සවන් දුන්නේ. ග්‍රැමෆෝන් යුගයේ තැටිගත වෙලා තිබුණ ගීතවල සාරවත්ය තිබුණා. ගීත තුලින් නාට්‍ය තුලින් සමාජයට හරවත් දෙයක් ලබා දුන්නා. ආමු එමනම් ග්‍රැමෆෝන් ගීතයක්. මේ ග්‍රේටා ජෙනට් ද සිල්වා. मैं जो वासी දාති කොඛණ්ඩ දාති කොඛණ්ඩ දාති වේදා විනාශයේ තරම් ඈතට දිව යන්නා. ලංකා ගුවන්විදුලි සේවයෙන් මුලින්ම ප්‍රචාරය කර තිබෙන්නේ අපරදික සංගීතය. 1925 වසරේදී මෙරට ගුවන්විදුලිය ආරම්භ වුණත් අපටම කියලා සංගීතයක් හෝ ගීත කලාවක් එවකට තිබුණේ නැහැ. ඒ නිසා මුල් කාලේදී ගුවන්විදුලියේ ප්‍රචාරය වුණේ ග්‍රැමෆෝන් ගීතය. එංගලන්තයේ ඇතුළු යුරෝපීය රටවලින් බටහිර ගීත ඇතුළත් තැටිත් ඉන්දියාවෙන් දෙමළ සහ හින්දි ගීත ඇතුළත් පැටිත් ලබාගෙන තිබෙනවා. සිංහල ගීත ඇතුළත් පැටි ලබාගෙන තිබෙන්නේ එදා ග්‍රැමෆෝන් පැටිවල ගීත පටිගත කරනු ලැබූ වෙළඳ ආයතන වලින්. Cargills, Millers, Porolis Fernando, oriental music stores, Don Carolis, සීඩ්ල්ස් යන ආයතන සිංහල ගීත ඇතුළත් ග්‍රැමෆෝන් පැටි නිෂ්පාදනය කළ ආයතන වලින් කීපයක්. මේ විදියට පටිගත කළ සිංහල ගීත ඇතුළත් ඇති බොහෝමයක් කොලම්බියා ඒ වගේම HMV his master voice සමාගම්වල නිෂ්පාදිත ග්‍රැමෆෝන් තැටි ග්‍රැමෆෝන් ගීත ප්‍රචාරයේදී ගීතය ගෙවූ ගායකයාගේ හෝ ගායිකාවගේ නම සමග එම තැටි නිෂ්පාදනය කළ සමාගමේ නම සහ අංකය ප්‍රචාරය කිරීම නිසා එම සමාගම් අලුත් තැටියක් නිෂ්පාදනය කළ වහම ගුවන් විදුලියට ලබා දීමට ක්‍රියා කර තිබෙනවා. ග්‍රැමෆෝන් ගීත පිළිබඳව වැඩි විස්තර කතා කරන්න පෙර අපි අහමු ග්‍රැමෆෝන් තැටියක තැටිගත වුණ තවත් ගීතයක්. සාලිය අශෝකමාලා ප්‍රේමිය ගැන ලියවුණ ග්‍රැමෆෝන් ගීතයක් මේ. මේ ගීතේ ගායනා කරන්නේ වසන්තා සඳනායක සමග හෙන්රි ෆොන්සේකා. Thank you. कमल बने विश्व विस्मय जनक अशोक पुष्प अशोकमल पर्दन रूपत मोहना अशोकमल बसमी अंगे देवी बसमी अंगे देवी देखाओ बने तमगे देखाओ जावे में बने तमगे රාජ්‍යයේ මගේ සිතේ මේ පරදා විරුවේ මුතිගේ වන්තාලම වේ ගීතය ගායනා කළේ වසන්තා සඳනායක සමග හෙන්රි ෆොන්සේකා. ග්‍රැමෆෝන් සිංහල ගීත බොහොමයක් සකස් වුණේ හින්දි ගීත අනුවලට සිංහල වචන යොදා ගැනීමෙන්. බොහොමයක් ගීත බුදුගුණ ඇතුළත් ගීතයි. රට තුළ නිදහස් අරගලේ ක්‍රියාත්මකව තිබුණ නිසා දේශාභිමානී ගී පද රචනාත් දකින්නට ලැබුණා. එදා ගුවන් විදුලියේ සිංහල සංගීත වැඩසටහන් සඳහා ඉතාමත් අඩු ගුවන් කාලයකුත් බටහිර සංගීත වැඩසටහන් සඳහා වැඩි ගුවන් කාලයකුත් වෙන් කර තිබුණා. ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් පිළිබඳ ලිඛිත සාක්ෂියක් හමු වෙන්නේ 1926 වසරේ නොවැම්බර් මාසයේ 3 වන දින ප්‍රකාශයටපත් වුණ The Ceylon Observer ඉංග්‍රීසි පුවත්පතේ. ඒ පුවත්පතේ මුද්‍රණයට අනුව ප්‍රචාරයට නියමිත ගුවන්විදුලි වැඩසටහන් විස්තර යටතේ නොවැම්බර් 4 වන දින සවස 6:30 සිට රාත්‍රී 8 දක්වා දේශීය වැඩසටහනක් හැටියට HME තැටිවලින් තෝරාගත්ත සිංහල ගීත හා සංගීත අනුවාදන ඇතුළත් සංගීත වැඩසටහනක විස්තර ඇතුළත් වෙලා තිබෙනවා. ග්‍රැමෆෝන් තැටිවලට එදා ගී ගැයූ ගායක ගායිකාවන් අතර J Sadiri Silva XW Rupasinghe Kokiladevi Weeratunga Rukmani Devi Lakshmibai FA Latif Bai Joseph Perera Allen Ratnayake ARH Ibrahim Hassan Aliyar KK Rajalakshmi B Eddie de Silva Pearl Vasudeva MK Vinson ಸಿಸಿಲಿಯಾನಾ Dias Greta Janet de Silva Sebastian Peiris AMU Raj MB Johar Shah VP Leelawathi VP Anulawathi Wasantha Sanghanayake Nirmala Devi W Madhurawathi Eddie Jayamanne Henry Fonseka R A Chandrasena Vivian de Silva Boralessa GSB Rani ಪೆರೇರಾಯನಾಯ ಜನಪ್ರಿಯ වුණා. එහෙමනම් අහමු තවත් ග්‍රැමෆෝන් ගීතයක්. මේ ග්‍රැමෆෝන් ගීතය ගායනා කරන්නේ කේ.කේ. රාජලක්ෂ්මී සමග මොහිතින් බෙක්. කුන්දිරමේ නැකති පින්නේ තෝ වෙමියේ නැකති පින්නේ ග්‍රැමෆෝන් ගීත කිහිපයකට අපි සවන් දුන්නා. ඉතින් මදක් බැහැර වෙලා අපි යමු ග්‍රැමෆෝන් විකට නාට්‍යයට. අතීතයේදී ග්‍රැමෆෝන් තැටි තුලින් විවිධ නිර්මාණ එළිදැක්වුණා. මේ නිර්මාණ අතරින් විකට නාට්‍ය විශේෂ තැනක් ගත්තා. එඩී ජයමාන්‍යයන් විකට නාට්‍ය පිළිබඳව කතා කරන විට සුවිශේෂී වෙනවා. සංරක්ෂණ පුස්තකාලයේ අතීත මතක සටහන් සොයද්දී මට ලැබුණා ග්‍රැමෆෝන් තැටියක තැටිගත වුණ විකට නාට්‍යයක්. තුන්වෙනි කසාදේ නමින් දැඩිගත වුණ මේ ග්‍රැමෆෝන් විකරනාට්‍ය ඔබට ගෙනෙන්නේ එඩී ජයමාන් ඇතුළු පිරිස. එනම් මේ මතක සටහන් පිය සටහන් සමගින් ඔබට ශ්‍රවණය කිරීමට සලස්වනවා. ආ වාසනාව පස්සරහන දායක අපේ දු කාන්ති බන්දනර ඒ මහත්මයාගේ ජයපාලේ කියලා. ආ එහෙමද? පවිච්චි නාමික දූ බැන්දයි කියලා ආරෙන් කින්දනේ එන්නම් මාත්මේ පැත්තේ ආවේ. ආ බින්දුවක් ඇහෙන්නේ. කතා කරන්නේ. ආයි පයපා පිටිකට අහන්නේ. ආ. ප්‍රේමසි දේවියා නාම ජීවිතේ. ප්‍රේමසි දේවියා නාම ජීවිතේ. පිය කරුණු සතියේ පනසේ මනාලේ ප්‍රේමේ පුත්තේ හිම්බ මේ බිබේ. සංගීතේ. කොහොම ලක්ෂණයි නෝවැ. ළමයා කාන්ති අම්මා මේ එන්න දුව දෙදාක මේ බාටන් හාමුදුර බලන්න. මේ ආව මහත්මයා අපට හුඟක් උදව් ඇති කෙනෙක් නේද? ආයිබෝන් මිස්ටර් බාටන්. ආයිබෝන් මහත්මයා. ඉතින් ආමිනේ මේ අපිටත් නොදන්න හදිස්සියෙන්ම ඇයි දන්නා නේද අපේ බාපා අපිය මගට බස්සන්නේ හදන්නේ. අපෝ යෝ මොකද මම නොදන්නේ ළමයෝ. මේ බුක්සන්නේ ඔනේ ක්ලාස් එකේ. මිස්ටර් බාටන් කතා කරගෙන මම ඉක්මනට එන්නම්. ඔය ළමයා ටිකක් හිතනර කිංගියේ මේ ඔක්කොකට අස්සන් කරුවේ නැහැ කියලා. <laughs> ඔව් ඔව් මටත් තේරෙනවා අනේ ආමිනේ ඔය අසමේ වැරද්ද නිසා නේනම් දැන් දැන් කරන මගුල් වල ආවිසඩු. ඇයි කොහොමද? ගෑනිට වඩා දෙහෙපල ඉස්සර වෙනා නොවැ. කාන්තිගෙන් නිදහස් වෙච්ච එක හොඳයි. නමුත් ගුස්සන් අමාරුකාරයා. ඔය ගුස්සන් ළගේ තොණ්ඩු වලට හිර වෙලා දැන් අහිංසක පවුල් කොච්චර නැති වෙලා ඇද්ද? ආ ගුස්සන් අයියා ගැන අපි දන්නා ගුස්සන් අයියා මහත්මයාන දන්නවනේ ධම්මේ. ආ අප්පච්චියේ ගුස්සන්ගේ ගැටේ ගිලලා වගේ ගුත්තන් නැව් ගිලපු අයියා කෙනෙක් නොවේ. ඈ හාමිනේ. ඔය ළමෙක් දෙනකොට ඔය ජෝඩුකාරයා කියන පළියටම මේ මොනවා කියනද රටකින් හොයාගන්න ළමෙක් නේද? ජෝඩුව හරියටම කැපෙනවා නේද? නන්න නන්න වැලුවේ කැපෙන එකයි උලව්වේ වැඩගත්කම් කොහොම වෙතා. මේ කාලේ තියෙන විසිරියාසවල හැටියට සෑහෙන කෙනෙක්ද කියලා එපාය බලන්න දරුවට දුක නැතුව ජීවත් වෙන්න. ආ මාත්‍යනේ අංගොඩ මේටි මොන හොයන දර සූර්යපාල මුද්‍ය අංශේ පාලසිංහ මුහන්දිරා අපච්චි හැබැයි නෑ දැන් පිටසක් කියන්නේ අඩුපාඩුවකට. ඔව් රස්සාව ඉස්සරින් හිටියේ මන් දන්නේ නේද? කියන්නවක මම පොරොස්පොන්ඩම් කොලෝජියල. ආ ඒ රස්සා හරියට තියෙනවා. පල්ලාකෝ පොරොස්පොන්ඩම් ආ අනේ ආමිනේ ඔය මාතන් වලට නෑකම් කියලා වැදගත්කම් කියා පානේ උන්නේද? අප්පා අපේ රටේ තේරිච්ච જાතියක් නොවේ. ඉතින් ඉතින් දීපලකාරිය. ඉතින් කියපන්කෝ කාන්ති. ගුස්තම් අයියා ආවම දැන් හවු මහත්තයාට අහන්න බැරිය බද්දගම රබර් රතු තේ වතු කැලණිය උළු පොරණු ගඩොල් පොරණු. <laughs> ඇයි කිරි තාත්තේ යෝදලා මෙව බද්දේගම තියා උඩ රට කොච්චර තේවතු තියනවාද මේ මූදු කරේ කොච්චර පොල්ලතු තියනවාද හ්ම් ගැටේ ගහලා තියන්නේ ආය අහන්න දෙයක් නැහැ මේ අපේ ආරච්චියගේ දුව චන්ද්‍රවතිගේ මංගල්‍යත් ළඟයි අපෝ මේව මතක් වෙනකොට මගේ ඇඟිලේ වුණ වෙනා මම ගොයින් එන්නම් ආමිනේ හැබැයි බාටොන් ගියාපෝ මතක තියාගන්න ඕනේ ආහා හොඳයි ගිහින් එන්නකෝ කල්පනාව කල්පනාව ආචන්ද්‍රවති හතර තේ දීපු ගම් පෙරලපු පිටණේද පොතේ තාම දැන් 12යි අර ජනසූරිය මහත්මයාගේ උත්සවයට යන්නේ නැද්ද මට ඕන නැති සූරයක් නැහැ අපි කරපමක හැටි මේක හරි නින්දාවක් නෙමෙයි එහෙනම් ඔබ ජනසූරියට කැමති කළා නම් ප්‍රසිද්ධ කෙරුවේ. ඉතින් මොකද පප්පා මට කියන්නේ? අන්න බාට මාම යනවා. ආ බාටන් බලපන්. අර ජනසූරියට කයිසම් කතාවක් ලියලා ඇරලා. ඒ මංගල්‍යයක් දැන් වෙන්නේ නැහැ නෙවෙයි. ඇයි ආරච්චියට මම කිව්වේ නැද්ද? ඔය සිංහල ගෑනු ළමයිට මොකටද ඔය හැටි ඉංග්‍රීසි? නම්බුවත් ආසාවක් මහත් වෙමුණු කසාද බැඳලා දෙන්න නේද? ඒක නේද ඉලක්කේ? ඇවික්ටර් මේ මොකද මේ අක්කාන්ද මේ හැටි තපල් කන්තෝරුවකට ඉතර ලියුම් ගොඩක්. අය මා මෙයා තපල් ඉගෙන ගන්නවනේ. ඇත්තට මඩත් එන විගහට යන්න එන්න පුළුවන් නේ ඔය බයිසිකල් පදින් හේම තපල් උගන්නන අද කොළු. අහා හිතපන් බප්පා කියන්න. බප්පේ මෙයා මාස්ටර් කෙනෙක්ගේ තපලෙන් කතා කරනවා. ඇයි අපේ මට තාරකා පෙන්ුණා නොවැ? ඕන් අලුත් පන්නේ වැඩ. ඔය හිතුවක් කාරකන් ඉඳන් එන්නම් දැන් බඳිනවා කටු ගන්නවා බඳිනවා කටු ගන්නවා. ඉස්සර කසාදයක් කටු ගන්නවා කියන එක කොච්චර අවනම්බුවක්ද? දැන් අලුත් පන්නේට කසාදයක් කටු නොගෑවොත් ඒක අවනම්බුවක් උිතින් මොකද වැරද්ද? අපෝයි අපෝයි හිතුවක් කාරකන් වල හැටි. අලුත් පන්නේන් බෝ වෙච්ච ලෙඩ නේන්නම්. <laughs> එහෙමද පොට වරද්දගෙන නිකන් දඟලන්න එපා තේරුණාද? ඔය මිනිහා මම දැනගෙන එන්නම් කොහේ ජයපාල මහත්මයාගෙන් කවුද කියලා. ආ බාතොන් නෑ මේ තමුසට කියන්න පොරොන්දු ආන අපේ බෑන මා එක්ක කෝලහලනවා රටේ ලෝක ගෑනු දෙන්නවානේ මා තිරයක් දුන්නා මදයි දැන් මෙච්චර කාලයක් පුණා උදේ රවමක් කරනවා හවස රවමක් කරනවා ඇඳුම් කිලුට කරනවා ඒවට මම ගෙවන පත්‍රේ බල බල රසාලට ලියුම් දිනනවා පොරොන්දු අන හරි මිනිහෙකුට පොරොන්දු. මිනිහෙකුට මේ මේ කාන්ති හැට ගන් මම ඔය හොඳට මිසක නරකට හොඳ ඇති මිනිහා නෙවෙයි. නේද අයින් යන කාන්ති? මම හොඳට කරන්නේ මෙතන හොඳ ඇති මා ගන්නේ. මෙයා මම බඳා. කරන්න එපා දේවදා. අන්නංගොඩට වගේයි දැම්ම මාහාමිනේ. ළමයාගේ අපූර්වකම දෙන්න හරියට කැපෙනවා නේද? ඉතින් මතක් කරන්න පස්සේ ඔන්න ඔයාලට තමයි යාමිනේ මෙන්න මෙහෙම කියලා තියෙන්නේ. පළමුවෙන් බෑන දුටු දා නැන්දාට සුරපුරෙන් ආව සුරකුමරෙක් ලෙසට දුව දෙමින් ටිකක් කල් පසු වෙන විට නැත හිඟන්නේ කුට වැඩි වෙන සත්වෝහුට නෑ මිස්ටර් බාටන් මේගොල්ලෝ මාව රැවටුවානේ නෑ මේ මිනිහ අතවර රැවටුවා ඊත්තු දෝක රැවටිල්ලක් අලුත් පන්නේට කරන මගුල්ලොල එකම අංගයක් තමයි දෙපැත්තම රැවටෙන එක ඒක නගරේ මගුල්ලොල සිරිතක් නොවේ වැඩි දුර මොකටද ඉතින් තමසලම සාක්කින වේ ඕන් ආනවා මහත්මයා ජෝඩුකාරයා මනමාලයට තියන ලංසුව 5000යි මනමාලි ගැන හිත වැටිච්ච විචිය දැනගත්තේ හැටියෙම බැස්සුවා 3000ට ඉතින් දවස් දෙකක් අර කිලායේ පිටිකම් කරලා දෙන්නගේ මූණ දෙන්න බලපු හැටිය මෝන් ගානෙන් තව දහක් බැස්සා. ඉතින් අලුත් පන්නේ හැටියට යන්න එන්න එපාය. එතකොට තව දහක් අඩු වෙලා 5000 10ට බැස්සයි කියමුකෝ. ඉතින් බොහොම තැන්වලින් මේ වගේ උදවියට මුද්ද විතරයි. ඇත්ත ඇත්ත ඇත්ත තම්සගේ කටේ මසුරන් දාන්න වටිනවා. අන්තිමේට බලනකොට මුද්දක් පිස්සල. කියන්නේ. ආමිනේ තරහ වෙන්න එපා තේරෙනවද? ඉස්සර මිනිස්සු පස්සෙන් ගෑනු ගියා දැන් ගෑනු පස්සෙන් මිනිස්සු යනවා. දීපලින්ද මිනිහා ගෑණි වෙලා ගෑණි මිනිහා වෙලා. ලස්සන ඉතම්ම මේ වගේ තමයි. මොනවා කරන්න දෙකින් කවුරුත් ඉවසමු. අපෝයි කාන්ති ගුස්සන්ට හැන ගහන්න. ගුස්සන්ට හැන ගහන්නයි අම්මට නෑ ඉක්මවන්නේ හොඳ ළමයා හදාන්න පුළුවන් ළමයා කියලා. තාත්තා වහපන් ජයපාල මහත්මයා ඕනේ කියලා මැරෙන්න හදලා. දැන් මගේ පිට තාත්තා කරලා ලැජ්ජාවෙන් පොරව බලාගෙන යන්න බැහැ නේද මට සිද්ධ වුනේ. ඉතින් අම්මා කතා කුණ්ඩා කරන්න එක එක්කාට සිය කියා මොකද හාමිනේ කනගාටුවෙන් උනා බහතන් උන්නා මගම දානක විත්තිය මදයි මමත් දානකමට මහත්වෙක් ලැබුණා දෙවියනේ එහෙම කියන්න එපා අපුරු ළමයා නොවේ බද්දේකම තේවතු මුදලි මුහන්දිරම් ගොල්ලෝ නෑයෝ මතකද උළු පොරු තවත් මතක් වෙයි හාමිනේ මහත්තුරුයි මහත්වරුයි කියන දෙගොල්ලෝ එකට ඉන්නකොට කාටවත් අඳුරන්න අමාරුයි මොකද ඒක වගේ නොවේ ඇඳුම හැබැයි ඔය මහත්තුරු අස්සට වෙලා තවත් කාණ්ඩ කාලයක් ඉන්නවා. ඒගොල්ලෝ ළඟින් ගියොත් ඇති නොවේ ඇහැ නෑ නොවේ. ඔව්වා මව්පියන්ගේ වැරදි නේද ආමිනේ. ඒ වුණත් දැන් මොනා කරන්නද බාතන් උන්නා කාර්යයත් පෙනීමෙන් එපා ගැනීම නිසා නේද? ඔව් ඔව් ඔව් පෙනීමෙන් තෝරන්න බොයින් දැන්. ගාදෙනෙක් අමාරුවේ වැටිලා ඔය මොස්තර උන්න අයගේ දුව රණවංශ උන්න අයගේ දුව අප්පා තව සියයක් කියන්නද කසාදේ අද බඳලා හිට ලියන එකක් දහාමිනේ ලැබෙන්නේ හිත උපයෙන් පෙරතිලා ලෝකේ කන්නට මාන බලලා සමතයිද මොනවා කරන්නද කාන්ති ඉතින් කියලාවත් හදාගනින් නෑ හමුලා මාමගේ තා කී දෙනෙක් සාකච්ඡාද කියලා දන්නවද මම යූස් ඇති අනේ දැන් නම් මට ජීවිතෙත් එපා වෙලා අර එන්න තරහම යන්න කියාපන් කියන එක මහත්තයා මේ එන්නකො දැන් ඉතින් ඔය රුපියල් 10 පඩියක් ඇති ඒකේ නම්බුවක් තියනවනේ අපිත් රටේ ඉන්න පැය පඩිගත්ත ගමන් කෙලින්ම මේ මගේ අතට ටිකට ගන්න රෑ වෙනකන් හිටලා ආවත් ස්ටෝප් එක මිසක දොර ආරම්භ කරුයි <laughs> ටිකර තින්ග නම් බෑ ඕන්නම් දෙකක් අරගෙන කෑලි හතරට කඩලා මම දෙන්න ලොකුම කාරණේ යාඥාපාවට කමක් නැහැ තේවතර බොක්. කොටිම තම්ස හිතට ගන්න තම්සගේ අඟ බඳලා අංග වැන්දලා ඇයි අපේ කරදිය බෑගිච්ච ගෑනුවා මන්දිලාගේ හැටියක් නොවේ මාව කරකිලා හිටියා නොවේ ඕ මූදල් බලාගෙන ගෑනු ගත්තා වෙන සන්තන්තිය ලැජ්ජද මහත්තයාට ඒ තරමට හිතන්න එපා කාන්ති මෙච්චර කල් උඹලා පස්සෙන් මම ගියා. දැන් මගේ පස්සෙන් උඹලාට එන්න වෙයි. ආ එහෙනම් ඔය යන්න ගන්න මෙන්න තාපි පස්සෙන් නෑ අනේ. මෙව තමයි රැවටිල්ලෙන් රැවටිලි කියන්නේ. දෙගොල්ලම අපූර්වයි. හා ඒ වුණත් කාන්ති හෙට උඹලා චන්ද්‍රවතීගේ මගුල් වලට එන්න ඕන තේරුණාද? ඔව් ඔව් කොට තේම පොණ්ඩේ බොම් කරන අර රටේ හිමිරිසාලේ එන්ජු එහෙම බැඳගෙන. චන්ද්‍රවතී ලෑස්ති නම් දැන් වේලාවත් කිච්චුවගෙන එනවා. උඹේ හිතවත්කාරකමින්ද මගේ ආසාව හැටියට මේ මංගල්‍යයක් කරන්න ලැබෙන්නේ නැහැ නෙමෙයි. ධනසූරිය හොඳ ළමයා හින්දා කමක් නැහැ. එයාත් ඒ භාග වෙලාවට. ආ තපල්කාරයන්නේ මගේ බලපන් මල්ලි මට ලියුම් තියනවාද කියලා? ආ මේ තියෙන්නේ. තන්දරා අබ්බේවංශ. මේ අක්ක දෙන්නේ. කැඩුවා ඔන්න කැඩුවා. අම්මේ හරි ලක්ෂණ පින්තූරයක් තියෙන්නේ. තප්පේ මේ. ඔය බලන්න වික්ටර්. හැබැයි අද බඳින්න හිටපු මිනිහා මේ පින්තූරයක් කියවපු හැටි. බලපන්කො බාටොන්. ඕ බලන්න ඔය මිනිස්සයා හැඩකාරයෙක්ද කියලා ආ මොකද බාලරන්ගේ මුණ නරක් උනේ අඳුරනවද? නෑ නෑ මේ වගේ ඒ වුණත් මේකේ රැවුල නෑ. නම ජයනන්ද. හා බලමුකෝ. ආ ජනසූරිය මහත්තයත් එන්නේ. ආ රාලහාමිත් එන්නේ ආයිබෝන්. ආයිබෝන් ආයිබෝන්. ආ බාටොන් පින්තූර ගන්න මහත්මයා එක්කවරෙන් තාම නැහැ නෝවේ. ජයනන්ද මහත්මයාත් එන්නේ මේනේ. ආයිබෝන් ආයිබෝන්. එන්න ජයනන්ද මහත්මයා. ඔව් ආයිබෝන්. එන්න දෙන්නා මේ කොලේ තියෙන හැටියට කියන්න. ජයනන්ද වන මම චන්ද්‍රවතී වන නුඹ සමග නෑ නෑ කාන්ති වන මා සමගම අපච්චා මොකද තවත් ගාන හද මොකද කරන්නේ මොකද මේ ජයපාල මහත්තයා නුඹලා ත්‍රවටලා අපි ත්‍රාටලා මේ මිනිහයි ගතිය මම කතා දෙස්ත්‍රි ආ එතන එතන අපච්චිය බාගන් මේ මොකද? මම ඉඳලා ඕන නැහැ. ස්ටුඩියෝ ගනුම ගෙම්බිට ගන්නට. ඉඳා කාන්ති උඹට පල්ස්නාට මේ පිස්තෝලෙන්. ආ පිස්තෝලෙන් මේ කිරිම නැලක් කරන්නද යන්නේ? අයියෝ පප්පේ මේ මොකද පප්පේ? නෑ නෑ උඹේ පිස්තෝලෙන් උඹට. මගේ පිස්තෝලෙන් මටම මා කරපු සියලු වැරදි දැන් මට පේනවා. ආ දෙවියෝ යුතුයකම ඉස්ස කළා. ආ ආරච්චි අයියේ ස්ටුඩියෝ පොලිසියට අරපන්. "ඔව් මගේ යුතුයකම මා ඉෂ්ට කළා නුඹලා ජයනන්ද කියා හිතුවත් මේ ජයපාලයි." ඔහු ලෝකයා රවටන්නේ ඒකට දඬුවම් හුත ලැබුණා. ජයපාල මහත්තයා මා ප්‍රසිද්ධිය තුන්වන භාර්යාව වුණා. එතෙක් අපරාධ කළා මදිවට තවත් අහිංසක ස්ත්‍රියක් අපරාධය හෙලන්ට නුඹ මහත්තයෙක් කරන්ට සිතන නුඹට අවංක ප්‍රේමෙන් ජීවිතය ගෙනන්ට ඕන පාර පෙන්වා. නුඹේ විසම චරිතය ඊට ඉඩ දුන්නේ නැහැ. මගේ ඇස් ඉදිරියේ නුඹ නීතියෙන් දඬුවම් විඳිනවා දැකීමට වඩා තවත් දුකක් කාන්තිටත්ද? සත්‍යකින්ම නැහැ. ඒ නිසා නුඹේ වංක අදහසට මම අවංකව පිළිතුරු දුන්නා. නින්දා සාගත ලැජ්ජාවෙන් ජීවත් වෙනවට වඩා කාටට? ජනසූරිය මහත්මයා ඔබේ විවාහ ස්ථනවන්ට කිසිවක් සම්පූර්ණ සිදුවී නැහැ. අපරාධකාරයෙකුට මුලා වීමෙන් සිදු දෙයක් නිසා ඈට සමාධි සන්තෝෂයෙන් යහවි ඉන්න. අනේ ඔය හාමිනේට වතුර ටිකක් දීලා සීය ගනින්නලා. අනේ හාමිනේට මා කියාපු සේරම දැම්මෝ මතක් වෙන ඇති කී දෙනෙක්ද? ඇත් බැඳුන් නිසා ලෝකයේ සිද්ධ වෙන අපරාධ. සීනි වලින් පිටාලේප කරපු විසගුලි වගේ පෙනීමෙන් ලෝකයා රවටන තරුණයන්ටත් අලුත් පන්නේ නිසා ඒවට රැවටි. පසුතැවිලි වී සුසුම්ලන දහසක් තරුණයන්ටත් හා මතු පරම්පරාවටත් කාන්ති වැදගත් ආදර්ශයක් පෙන්වුවා. ඊට වගකිය යුත්තෝ කවර හුද? ඉඳගෙන ඔබ ඒ සවන් දුන්නේ ග්‍රැමෆෝන් තැටියක තැටිගත වුණ එඩී ජයමාන්න ඇතුළු පිරිසගෙන ආ තුන්වෙනි කසාදය විකට නාට්‍යයට. අපි නැවතත් එමු ග්‍රැමෆෝන් ගීතයට. දැන් අපි කතා කරමු ග්‍රැමෆෝන් කපිරිඤ්ඤා ගීත පිළිබඳව. අතීතයේදී තැටිගත වුණ ග්‍රැමෆෝන් ගීතයේදී කපිරිඤ්ඤා ගීතයත් සුවිශේෂී වුණා. එදා කපිරිඤ්ඤා ගීත ගායනා කළ ශිල්පීන් අතර ලුවී සිග්ලර් සහ නොබර්ට් රොඩ්රිගෝ යන ශිල්පීන් පිළිබඳව සඳහන් වෙනවා. සංරක්ෂණ පුස්තකාලයේ අතීතයේ නිෂ්පාදනය වුණ තොරතුරු සොයා බලනකොට මට හමු වුණ තවත් අතීත සටහනක් තමයි මේ කපිරින්න ගීතය. එහෙමනම් ආමුද මේ කපිරින්න ගීතය. එඩී ජයමාන සමග මේ අලුත් තාලේ පින්කම් නම් රචනා වුණ කපිරින්න ගීතය ගායනා කරන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වා. Thank you. පිහිටක් kiya karuna horanale Tapasu bagay silen may reta vale Tapasu bagay silen may reta vale Dev pihitak legum kiya karuna horanale Danin vichande yo yadi loku kotak mate Udin ekak yatin ekak mungi horite Udin ekak yatin ekak mungi horite Danin vichande yo yadi loku kotak mate දම්සලන් ඇතුළට යනකොට පපුව පිරිසිදුයි. එළියට එනකොට රොඩු කුණු පපුවේ ලොකු ගොඩයි. එළියට එනකොට රොඩු කුණු පපුවේ ලොකු ගොඩයි. දම්සලන් ඇතුළට යනකොට පපුව පිරිසිදුයි. කිලිසෙන බඩු පැනඳන් ඉන්න තරුණියන් දෙනේ. දුටු විගසන තරුණ කොල්ල වෙනම කලබලේ. දුටු විගසන තරුණ කොල්ල වෙනම කලබලේ. කිලිසෙන <laughs> බඩු පැනඳන් නැගිටේ කොසමිති කන ඒෙත් මනවලයි රතු කළු පාටක් මලමින් කෙනෙක් කෙලවෙරයි රතු කළු පාටක් මලමින් කෙනෙක් කෙලවෙරයි අඳනේ කුගේ කොසමිති කන ඒෙත් මනවලයි පාරදිගේ රංචු ගැති තෙරපි තෙරපියේ ත්‍රියේ <laughs> පාරේ නැති හරියදි ගමන පරිසරයි ත්‍රියේ පාරේ නැති හරියදි ගමන පරිසරයි <laughs> පාරදිගේ රංචු ගැති තෙරපි ගැලපෙම මූණ දියා බැලුවෝ තම්මේ නැතක්ම ගණනක් වූවත් යනවා පින්නේ නැතක්ම වූවත් ගණනක් යනවා පින්නේ අඟනකේම මූණ දියා බැලුවෝ තම්මේ තරුණය පමණක් නොවේ මේ වැරදි කරන්නේ තරුණමින්ද කලබු තියෙන ගෑනු සිටින්නේ තරුණමින්ද කලබු තියෙන ගෑනු සිටින්නේ තරුණය පමණක් නොමුත් මව්පියන්ට ගණන් තවාලා ගැහණු රංචු පාර යනවා ඩාන් තවාලා ගැහණු රංචු පාර යනවා ඩාන් තවාලා කොම නොමුත් මව්පියන්ට ගණන් තවාලා අහක බලන්න උන්න නොමුත් කරුණයක් ඉරේ කොම නොමුත් සේම කර පාරක් ඇහෙන් අරිනවා ඒ පාරක කුල්ලු අනේ පිටිලා යනවා ඒ පාරක කුල්ලු අනේ පිටිලා යනවා බැලුවොත් ඒම කර පාරක් ඇහෙන් අරිනවා යහපත් අය මේ කියමන් සිතද නොගන්නේ සිතක තියෙදි වැඩි වැඩි වැඩි වැඩි ගන්නේ සිතක තියෙදි වැඩි වැඩි වැඩි වැඩි ගන්නේ ඒ කපිරින්නා ගීතය ගායනා කළේ එඩි ජයමාන සමග ග්‍රේටා ජිනත් සිල්වා. මේ තවත් ග්‍රැමෆෝන් කපිරින්නා ගීතයක්. කානිවල් නමින් රචනා වුණ මේ කපිරින්නා ගීතය ගායනා කරන්නේ එඩි ජයමාන සමග Greta Janet Silva. Thank you. Carnival බලන්ට මුදල් රැස් කරන් තරුණ තරණියෝ සිටින්නේ අඳුර වැටෙනකන් තරුණ තරණියෝ සිටින්නේ අඳුර වැටෙනකන් පවර කානිවල් බලන්ත මොදල් රැස් කරන් තරණියෝ යන වාසලියෙද පයින් මොඩිතේ තරුණයා පල්වි ඉන්නා පරණ පාකිතේ තරුණයා පල්වි ඉන්නා පරණ පාකිතේ තරුණියෝ යන වාසලියෙද පයින් මොකකේ කොයින් නෙන් දෙකොල්ලොන්ම එකට එක්ුණා कार्निवल लेके पेट किया मोदाल भी रहना कार्निवल लेके पेट किया मोदाल भी रहना कोई में देखो लोन में एक ना एक गुना एक भी पे ना के ना मेरे को राउंड के जोड़ जोड़ यानवा मुन्नाई तो ना बैठना दे දිමින් ඉඳන් හූල්ලනවා දැකලා හර වැඩේ දිමින් ඉඳන් හූල්ලනවා දැකලා හර වැඩේ clean suit empty pocket තරුණ ගැට නඩේ පාතිකාරයෝ කරන සෙල්ලම් සකලා empty pocket කාරයෝ නම නවදා සපලා empty pocket කාරයෝ නම නවදා සපලා පාතිකාරයෝ කරන සෙල්ලම් සකලා සිගරට් එක දාතරයක් පත්තු කරනවා ඒක නිවා ගන්නවා. පත්තු කරපු හැටි ඒක නිවා ගන්නවා. සිගරට් එක දාතරයක් පත්තු කරනවා. කානි වර්ගිකේ බැලුවම කරිම පොසතා. ගෙදර ගිහින් බැලුවම අනිත් සිංහල දුප්පතා. ගෙදර ගිහින් බැලුවම අනිත් සිංහල දුප්පතා. කානි වර්ගිකේ බැලුවම හරිම පොසතා. අලුත් තරුණියෝ දුටුවම තවත් තරුණයෙක් ළඟින් මාරු වෙන්න යනව ඇඟේ හැප්පෙමින් ළඟින් මාරු වෙන්න යනව ඇඟේ හැප්පෙමින් අලුත් ධර්මයෝ දුටුවම තවත් තරුණයෙන් කපුට සංගේ මූණ බලා සොරි කියනවා ඒ බැලු බැලු මට නම් මේ පැත්තම දනවා ඒ බැලු බැලු මට නම් මේ පැත්තම දනවා කපුට හැදිය මූණ බලා සොරි කියනවා කරුණියංග පෙන්වන්නද තමාගෙන් ඔබයා බලව ගන්න කරන වීර්යා ඕන ටිකක් බලව ගන්න කරන වීර්යා ධර්මයන්ට පෙන්වන්නට තමාගේම බයා ශිල්පියේ තැටිගත වුණ තවත් විකට නාට්‍යයක් ඔබට ශ්‍රවණය කිරීමට සලස්වන්නේ හිතුණා. ග්‍රැමෆෝන් විකට නාට්‍යවලට එදා වගේම අදත් බොහෝ දෙනෙක් කැමතියි. මේ විකට නාට්‍ය ගෙනීමේදී එඩි ජයමාන්න ප්‍රධාන තැනක් ගත්තා. එහෙමනම් අපි දැන් අහමු එඩි ජයමාන්න තුළු පිරිසගෙන එන මට වෙඩි තියන්න එපා විකට නාට්‍යයට. මට වැසි කියන්න එපෝ මම නැති වුණෝ මාව බේරගන්න කවුරුත් නැද්ද <laughs> පපියක්ේ බය වෙන්න එපා උඹලට මේ මම වෙඩි තිබ්බේ උඩටයි හැබැයි දෙනයි අද කොහොමද මෙයා වෙඩි කියන්න ඉගෙන ගත්තේ අපෝයි බං මම වෙඩි කියන්න ඉගෙන ගත්තේ බොහොම මහන්සි වෙලායි බං ඔන්න බං මං ඒජන්ත හාමුදුරුවෝ ළඟට ගියා ලයිසන් එකක් ගන්නද කියලා තුවක්කුවට හාමුදුරුවෝ ඇහුවා මට වෙඩි කියන්න දන්නවද කියලා මං කිව්වා ටිකා ගෙදර දන්නවයි කියලා ඇයි දෙනයි බොරු කිව්වේ ඔයා කවදාවත් තුවක්කුව කටින්වත් අල්ලලා කියනවා ඒකේ හදක් උඹට ඕන අද බං ඔන්න ඉතින් මම තුවක්කුවට පිළිවෙලකට අල්ලගෙන ඉන්නකොට වේදන්ත හාමුදුරුවෝ ෂූට් කිව්වා. එතකොට මම ෂූට් කිව්වා. එතකොට හාමුදුරන්ට කේන්ති කිව්ලා ඩෑම් පූල් කොකා පූල් කිව්වා. මේක හිතනවා මං තුවක්කෝ විසු කරලා හැව කෝ හාමුදුරනේ කොකා. කෝ හාමුදුරනේ කෙකේ හැමේ දුවා. එතකොටත් මම අර පියොන් කෙනෙක් ඇවිල්ලා කිව්වා උඹලා වගේ මොඩේට ලයිසන් දෙන්න බෑ. කියලා මේ තුවක්කෝ අරගෙන ගිහින් ටිකක් හොඳට වෙඩි තියන්න පුරුදු වෙලා වරින් කියලා කිව්වා. ඔන්න ඉතින් මං තුවක්කුවත් අරගහගෙන කියලා ඊළාගේ ගෙවල් පැත්තට යනකොට ඔන්න මං ඒ අඟලක ඉඳගෙන එක ගෙම්බෙක් කෑ ගහනවා බෙනඩික් බෙනඩික් බෙදටික් කියලා. අගල් වල ඉන්න ගැම්ම කොහමද ඔයාගේ නම දන්නේ? ඒක ඒක වගේක් මන් දන්නේ නැහැ. මං ඔන්න ඉතින් මම බඩපුරාම මට කේන්ත ගිහිල්ලා මං කරේ ඌට වෙඩිල්ලක් තිබ්බා. ඒක හිච්ච ගමන් මේ සද්දට කුරුල්ල වගේ කුලප් වෙලා ඒක කෑ ගහනවා බීබී ෂොට් බීබී ෂොට් කියලා. ඒතකොට මං හිතලා කිව්වා බීබී ෂොට් නෙමෙයි කුරුල්ලෝ. මේව එස්ජී ෂොට් කියලා. ඒතකොට තායකෙක් කෑ ගහනවා තකරන් ෂොට් තකරන් ෂොට් කියලා. මේක හිත ගමව මට කේන්ති කියලා තුවක්කුවෙන් විසු කරලා ගැහුවා. අපෝයි පබි අක්කේ එතකොට තුවක්කුව රැඳුණා නෝය. වටපිට බලලා මං ගහට නැගගෙන නැගගෙන යනකොට පරිවිය කූඩුවක ඉඳලා ඔළුව බික් කරලා ඌ කියනවා I don't know. I don't know. I don't know කියලා. තෝ මොනවද don't know කියන්නේ කියලා මම කෙරෙට ඒ ගහ උඩ ඉඳගෙනම eh, වෙඩි තිබ්බා. වෙඩි තියනකොට මොනවද බව්ව දඩෝන් ගාලා බිම වැටුණා. මේක දැනගත්තොතින් කිලයියා මාව විකයි කියලා ස්රූත් ස්රූත් ගාලා මං ගහෙන් බැහැගෙන එනකොට මෙන්න මං ගහයට ඉඳගෙන ගිනි කිකිලියක් අර පරවිය දිහා බල බල කියන මං කියන් මං කියන් තෝ කාටකියක් තෝ කාටකියක් කියකේ මං තුවක්කුව කරේ ගහගෙන මුගේ පස්සෙන් එලෝගෙන ගියා යනකොට මං කුරුල්ල ඔන්න කලබලලා ඒකේ කෑ ගන්නවා ඩොටි ඩොටි ඩොටි අනිත් එක නොල් නොල් නොල් අනිත් එක කුයින්ටින් කුයින්ටින් කුයින්ටින් ගත්තා කකුල් දෙකට වීරිය බිව්වා බන් ලෙස්තුනා වැටුණා නැගිට්ටා බිව්වා ආව වෙලමැද්දට ඉඳගත්තා නියරක් උඩ ඔන්න බං ඉතින් මං බුලත් පිටක් කෑවා ඔන්න බා ඒක කකා ඉනකොට පොලිටික්ස් එකක් මගේ ඉස්සරහ පිට කරලා මම මූණ දිහා බලාගෙන කියනවා අමීච්ච බෙලක් වයිය සේ උපේ උපේ උපේ උපේ බුලත් තපා බුලත් තපා කියනකොට මම්මා මේක ඇහිලා මම කට අරගෙන බලාගෙන ඉතියා මොනවාද පබියක්ද මොකද පබියක්ම නිකන් මූණ පිට කරගත්තේ අදල්වල ඉන්න ගේම් බෝයි වෙල්වල ඉන්න පොල් කිච්චයි ඔයාගේ නම කියලා කතා කරනකොට මට කේන්ති විතරක් නෙමෙයි මට ලැජ්ජයි ඒ කොච්චර උනත් දෙනයි වෙඩි තියන්න දන්න හින්දා මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහ නෑ ආ ඕම කතා කරවංකෝ මගේ පබියක්ේ උඹටත් මම සූට් ගන්නන්න වරේ යන්න Thank you. වෙද තියන්න සමතේ මාගෙන කවුරුත් අහන පිටේ. පොඩි හොඳ නැහැ. ඇයි බෙන අයියේ? පුරු කියනවා. ආදරේට. පොඩි හොඳ නැහැ. ඇයි බෙන අයියේ? පුරු කියනවා. ආදරේට. සත්‍යාලාභෙට තියන්න තමතේ මාගෙන කවුරුත් අහලා තිබේ. සත්‍යාලාභෙට තියන්න තමතේ මාගෙන කවුරුත් අහලා තිබේ. ඔබ ඒ සවන් දුන්නේ එඩි ජයමාන්න ඇතුළු පිරිසගෙන ආ මට වෙඩි තියන්න එපා විකට නාට්‍යයට. අද අපේ පිය සටහන් සමගින් ග්‍රැමෆෝන් සංගීතය එවැගේම විකට නාට්‍ය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනාව. ඉතින් තවත් මෙවැනි තොරතුරු බොහොමයක් අපගේ සංරක්ෂණ පුස්තකාලයේ තැන්පත් වෙලා තිබෙනවා. ඒ තොරතුරු සමගින් තවත් දිනක හමු එහෙමනම් නිමා කරන්නටයි මේ සූදානම පිය සටහන් අද දිනට නැවත හමු වීමේ අදිටමින්. ලිපි සටහන් ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය සුරේකා පෙරේරා